දැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ නිසනවන සීනාසනේ පවත්තන් දෙදෙන ඉලක්කම් අනුව කියනවා නම් 77 වෙනි වැඩමුළුව ඉතිකේ ප්‍රධාන අංග වශයෙන් ඊයේ පිරිස පිළි අරගෙන ඒ පිරිසට භාවනා මූලික කමඨහන් උපදෙස් ලබා දීමේ තොරතුරු මේ වෙනකොට ලබලා දීලා තියෙනවා ඒ වගේම මම මෙතන පවතින කාලසටහන නීති පද්ධතිය විවස්ථාව පිළිබඳ හඳුනනදීමක් කරලා තියෙනවා. ඒකට මම බලාපොරොත්තු වෙනවා කපල හදලා තියන්නේ. ඒ වගේම උදේ වෙනකොට අද උදේ වෙනකොට මම හිතනවා ශීල් සමාදන් වීම කරලා තියෙනවා කියලා. ඒකට වැඩ තුනක් දැනට අංග සම්පූර්ණ වෙලා තියෙනවා නම් වශයෙන් කියනනම් කමඨාන් උපදෙස් ලබා දීම, ශීල් සමාදන් කරවීම සහ මේ කාලසටහන එහෙම නැත්නම් මේ චර්යා පද්ධතිය. ඉතින් ඒක පිළිබඳව ඒකපාක්ෂික අපි දුන්න එක විතරයි කරේ. නමුත් ඔයයන්ට ඒක පහසුද පිළිගන්නවද තේරෙන්නේ නැත්නම් තියනවද සාකච්ඡා කළ යුතුද? ඒක සඳහා අපිට මේ වෙලාව ගන්න පුළුවන්. ශිල්පද 8 දන්නවද? ඒව වග වෙනවද? ඒගොල්ලෝ මෙහි තියෙන ওই දාපු නීති Tamanට රකින්න පුළුවන්ද? තුන්වෙනි එක මේ කමඨාන් දීපු එක තේරෙනවා. ඒක තේරෙන්නේ නැති යමක් තියෙනවා අපි මේ අවස්ථාව කරගන්නවා. ඊට අමතරව පරණ ආපු කට්ටිය මේක ධර්ම සාකච්ඡාව බව දැනගෙන ලිඛිත ප්‍රශ්න වගේකුත් ඉදිරිපත් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මේ ලිඛිත ප්‍රශ්න වලින් අපි සාකච්ඡා වාරේ පටන් අර ගන්නවා. ඒ අතර වාරයේදී සභාවට ආරාධනා කරනවා අර පරණ කියපු මාතෘකාව තුنين හෝ ඒ උපදේශ අනුව ඒ නීති අනුව කටයුතු කරනකොට මතුවෙන අපහසුතා නැත්නම් පිරිස වෙනුවෙන් දැනුම් ගත දැනුම් දිය යුතු දේ තියෙනවනම් ඒක සභාගත කරන්න කියලා. ඒක සඳහා පොඩි අමතර ඉල්ලීමක් අපි කරනවා. මේ පිරිස වෙනුවෙන් තියෙන මයික් එකක් වෙන් කරලා තියෙනවා. කවුරු හරි සභාවට ඇහෙන්න මොනවාරි කියන්න කැමති නම් ඒ මයික් එක පාවිච්චි කරන්නයි කියලා. ඉතින් ඒක සමහරෙකුට හරි කරදරයක්. ඒ ඒක පාවිච්චි කරන හැටි සහ ඒක පාවිච්චි කරලා අදහස් ප්‍රකාශ කිරීම. ඒක ඇත්තටම අපි දාගත්ත නීතියක් නෙමෙයි මෙහෙට සම්බන්ධ නොවි මේ දේශනාවල් වලට මේ පටිගත කරපු දේවල්ට අහන නානා පැතිවල ඉන්න අයගේ ඉල්ලීමක් ඔබ වහන්සේගේ උත්තරේ විතරක් නෙවෙයි ඒ උත්තරේ දෙන්න හේතු වෙච්ච ප්‍රශ්නෙත් අපිට දැනගන්න තියෙනවා කැමැති කියලා. ඒ නිසා කාට හරි කතා කරන්න තියෙනවා නම් අපිට සංඥාවක් කරන්න අත උසලා අපි ඒකට මයික් එක දෙනවා. එතකොට මේ මයික් එක මේ මම කතා කරන්නේ ආන්නේ කෝණයට තියාගෙන Tamanටම ඇහෙන්න ඕන ස්පීකර් එකෙන් Tamanගේ ශබ්දය ඇහෙනවාද කියලා. එතකොට තමයි අපිට තේරෙන්නේ මයික් එක වැඩ කරනවා කියලා. ඒ නිසා ඒකට තට්ටු කරලා පටන් අරගෙන ඒ ටික කියන්න. ඉතින් මේ කාරණා හතර අර මූලික කාරණා තුන ගැන ඕන දෙයක් මතක් කරන්න. ඒකෙන් සභාවට යම් ප්‍රශ්න තියෙනවනම් මේ දී ඇති මයික් එක පාවිච්චි කරන්න කියන මේ කාරණා හතර මම හැමදාම ට්‍රීට් ටැප් පටන් ගන්නකොට මේ වගේ මතක් කරනවා. ඉතින් මේ විදිහට අපි මේ වැඩමුළුව තියෙන හැමදාම 77 වෙනි වැඩමුළුව තියෙන හැමදාම එකට මේකේ රැස් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ ධර්ම සාකච්ඡාවක් වශයෙන් උත් හෙට දවසේ පොදු කමඨාන් සුද්ධ කිරීමක් වශයෙන් උයි යන්නේ. ඒකේ පිටින් බලනකොට ස්වරූපය එකමයි. ධර්ම සාකච්ඡාවට අපි අපේ භාවනා ජීවිතයට අදාළ මේ ස්ථානට අදාළ සීලයට අදාළ කමඨාන් සම්බන්ධ කතා කරනවා. ද කමඨාන් සුද්ධ කරන හෙට දවසේ තමන් කරව භාවනා ගැන විතරමයි ඒකතරතුරු කියන එක සහ ඒක සුද්ධ කර ගැනීම විතරමයි කරන්නේ. ඒ නිසා හෙට අරේ මේ යන ප්‍රශ්න આવොත් මම විසිකරනවා. ධර්ම සාකච්ඡාවකට අදාළ ප්‍රශ්න අදහන්න. තමන්ගේ කමඨාන සුද්ධ කිරීම පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් හෙට අහන්න. ඒ දෙකේම සාකච්ඡා පවත්වන ස්වරූපේ බාහිර වශයෙන් සමානයි. ඉතින් මම හිතනවා මම මේ මතක් කරගත්ත කරපු දේ වැටගත් පටහ ගත්තයි කියලා ඒ පදරමේ ඉඳගෙන මම රජී මහත්තයන් ඉල්ලා හිටිනවා සතිವಾರේ පටන් ගැනීම සඳහා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා. අවසරයි අපේ හැමදෙරනේ ගරු ස්වාමින් වහන්සේ මා මෙතෙක් කාලයක් පුහුණු වූයේ ධාන භාවනාවයි. ඒ ස්වාමින් වහන්සේ කෙනෙකු යටතේ පුහුණු විය. මා නවක යෝගියෙක්. ධාන භාවනා දිනපතා කිරීම සුදුසුද? ඔබ වහන්සේ එය පහදා දෙන මැනවි. ඇත්තටම සබාවට තේරෙනවා දන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ මොකද්ද ධ්‍යාන භාවනා කරන්න කියලා ඒ නිසා අපිට ප්‍රශ්න කරු විමසන්න වෙනවා අපිට පොඩ්ඩක් මේට වැඩිය පොඩ්ඩක් කියලා දෙන්න එක පැත්තකින් කියනවා මම නවකෙක් කියලා තව පැත්තකින් කියලා තියෙනවා මම ධ්‍යාන භාවනා කරන්න කියලා මේ දෙක පැටලිලා තියෙන්නේ තේරෙන්නේ නැහැ මොකද නවකෙකුට ධ්‍යාන භාවනා කරන්න බෑ ඒක ටිකක් ගැඹුරු භාවනාවක් නේ ඒ නිසා මේ ප්‍රශ්න කරු කැමැතිද සභාවට ඉදිරිපත් කරන්න මෙතන මේ ධ්‍යාන භාවනාව කියන එකෙන් මම අදහස් කරන්නේ මොකද්ද කියන කාරණාව එහෙමනම් අපිට පුළුවන් මේ මාතෘකාව දිගේ ඉදිරියට යන්න. කැමති නැත්නම් ඒ ඔක ප්‍රශ්නෙච්චර වැදගත් නැහැ ගණන් ගන්න නැත්නම් නිස්සද්ද භාවයයි එකෙන් කියවෙන්නේ නිස්සද්ද වුණොත් අපි ඊගා ප්‍රශ්නට යනවා මේක ගන්න නැහැ සාකච්ඡාවට. ඒ කියපේකනා කැමති නම් ඉදිරිපත් වෙන්න නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. දෙපා නම දවස්තර ස්වාමින් වහන්සේ ආනාපානය කරන යෝගාවචරයෙක්මි. ක්‍රමෙන් ආනාපානය නැති වී ගොස් කායට හිත වැටුණු විට ඇඟෙහි ඇති වස්ත්‍ර ලිහිල් වන බවකුත්, කය කැඩි කැඩි මහත් වන බවකුත්ද දැනේ. එවිට කය සැහැල් වේ. ඉන්පසු කය පොඩි පොඩි සියුම් කැබලි වලට කැඩි ගඟක්සේ ගලයි. තව වරක භාවනාවේදී කය විශාල බටයකට දුමාරයක්සේ වායුවක්සේ කැරකි කැරකි රිංගාගෙන යන බවක් පෙනේ. තව විටක කය නැතිව එතන ආලෝකයක් සේපෙනේ. ස්වාමීනි මේ ලෙසම නැවත නැවත බලන්නද යෝගාවචරයා මේ මොහොත ගැන පමණක් සිතන නිසා හැම වෙලාවෙම හොඳ සතියකින් සිටී. ඔළුව හිස් බවක් දැනේ. ඔබ වහන්සේ මෙය ගැන යමක් දේශනා කරනසේක්වා. අවසර ස්වාමීනි ඔබ වහන්සේ සූපත් වේවා. ඉතින් මේ එක එක ධාතුන් නැවිලා එයා පෙනී හිටින වෙලාවක් පඨවි ධාතු ආවම සුනුසුණු බාටපත් වෙලා කුඩු කුඩු බාටපත් වෙලා ගලාගෙන යනවා වගේ පේනවා. ආපෝ ධාතු ආපුවාම වැగిරෙන ගතියක්, පිඩු කරන ගතියක් පෙන්වනවා. වායෝ ධාතු වම සුරන් රැල්ලක්, සුසුලඟක්, බටයක් අත්තෙන් පිවින හුලඟක් වගේ පේනවා. අවකාශය පෙන්වන්න ගියාම හිස් බවක් පෙන්වනවා. ඉතින් මේ වගේ අර අපි අර භාවනාවෙන් සති සමාධිය ටිකක් පිරිසුදු වෙලා කෙලෙස් අඩු වෙනකොට අපි කතා කරන මේ සුනාමි ආවා, ගිනි කන්දක් ආවා කියන එක නෙවෙයි පේන්නේ. අපිට පේන හුලන් ධාරාවක් යනවා පේනවා. එහෙම නැත්නම් කැඩි කැඩි වෙලා සුණු සුණු වෙලා ගලාගෙන යනවා පේන්නනවා. හිස් වෙනවා පේන්නනවා. නමුත් මේ පෙන්නන ධාතු මනසිකාරය කය හරහා තමයි පෙන්වන්නේ. නමුත් කයට සම්බන්ධ කරන්නේ නැතුව භාව වශයෙන්, ස්වභාව වශයෙන්, ගති වශයෙන් බලපු දවසට ඉතුරු ඉදිරියට යනවා. මම ඔළුව හිස් වුණා කියන්නේ මට හිස් ගතියක් තේරෙනවා. හිස් බවක් තේරෙනවා. හිස් හිස් ස්වභාවයක් තේරෙනවා කියන දන්නවනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වෙනතමට ආනාපාන දිහා බලනකොට ඇඟ කැඩි කැඩි යනවා කියන එක වෙනුවට මට කැඩි කැඩි යනවා තේරෙනවා. බිඳි බිඳි යනවා තේරෙනවා. මට ගලනවා තේරෙනවා. මට හමනවා තේරෙනවා කියනවනේ. ඒකට කියන්නේ භාව ලක්ෂණ දැකීමක්, ගති ලැකීමක්, ධාතු දැකීමක්, ස්වභාව දැකීමක්. නමුත් අපි ඇඟට කොච්චර ආසද කියනවනම් ඒ ධාතු ලක්ෂණ මෙච්චර නෛර්යානිකව එහෙම නැත්නම් විශ්වගතව කාරණාව කිව්වට අපි ඒක ඇඟට හේතු කරලා තමයි අපිට තේරෙන්නේ බබාගේ භාෂාව. ඒ නිසා යෝගාවචරය මේක දකිනකොට අනිත් දවසේ මේ ගලන බව, කුඩු වෙන බව, හිස් බව, හමන බව, නැත්නම් හමන ගතිය, හමන ස්වභාවය, හමන ධාතු ලක්ෂණය කියලා කියන්නේ දවසේ ඕකෙන් එන ආතතිය නැතුව ධාතු මනසිකාට ජාත්‍යන්තර භාෂාවකට එහෙම නැත්නම් ආර්ය භාෂාවකට හිත යනවා. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේගේ පොතේ ලියලා තියෙනවා යෝගාවචරයා ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. මේ ඇවිල්ලා තියෙන්නේ පඩවි ධාතු. මේ ඇවිල්ලා තියෙන්නේ තේජෝ ධාතු. ඒගොල්ලෝ වෙන භාෂාවක් දන්නේ නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා මේ මම පඩවි ධාතු ආවා කියලා කියන්නේ බර ගතිය තේරෙයි. හමන ගතිය තේරෙනකොට ආවායෝ ධාතු කියලා දැනගන්න. ගලන ගතිය එනකොට ආපෝ ධාතුව කියලා දැනගන්න. හැබැයි ඒක බාල වෙනවා, කුරුවල් වෙනවා මේ කටයි හීතල උනේ, කණයි රත් උනේ, ඔළුවයි හිසුනේ කියලා ශරීරාංග දාගත්ත ගමන් ආය සම්මත ලෝකෙට වැටෙනවා. ශරීරාංග වලින් පැත්තකට දාලා නැත්නම් හිත අයින් කරලා බබාගේ භාෂාව පැත්තක තියලා වැඩිහිටි භාෂාවෙන් කියන එකට කියන්නේ භාව ලක්ෂණ දකින්නවා ස්වභාව ලක්ෂණ දකින්නවා ගති දකින්නවා ධාතු දකින්නවා කියන. ඒ නිසා මේක හොඳයි කාටත් වගේ මතක තියාගන්න භාවනා කරනකොට දෙවෙනි තුන්වෙනි දවසේ ඉතරනකොට කාටත් වගේ වුණා තේරෙනවා තේරෙනකොට මේ සම්මත ලක්ෂණ අයින් කරලා ස්වභාව දකින්න භාව දකින්න ගති දකින්න ධාතු දකින්න ලැබුණොත් ඒක භාවනාවේ මුළු භාවනා වැඩමුළුවෙත් ඒ පුද්ගලයාගෙත් ලොකු පිම්මක් ලොකු කඩයිමක් ලොකු පරිණාමයක් කියලා කියන්නේ හොඳයි ගරුකටයුතු පින්වත් ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී සතිය පිහිටුවා ගැනීම පිළිබඳ නැවත වරක් අනුකම්පා කොට පැහැදිලි කර දෙනසේක්වා. මේකදී කියන්නේ අර ඊයේ ආපු සක්මන් පිළිබඳව විස්තර තව ටිකක් දෙන්නේ කියලා. ඉතින් ඒක නිසා මම ඊට ඉස්සෙල්ලා දැනගන්න කැමතියි මේ දැනට දීලා තියෙන ඊයේ ආපු පණපටි හැටියට සක්මන් කරාද කරනකොට මොනවද අත්දැකේ කියලා තියෙනවනම් මට තේරෙනවා මෙන්න මේ පැත්ත අඩුයි කියලා. ඒ නිසා මේ වෙනකොට එක සැරයක් හරි Taman සක්මන් භාවනා කරලා තියෙනවනම් මම ඉල්ලා හිටනවා සභාවනා සභාවෙන් සාකච්ඡාවක නාමයෙන් ඒ සක්මන් කරනකොට මොනවද කොහොමද කරේ මොනවද වැටුනේ කියලා සභාවට ඉදිරිපත් කරන්න. එතකොට මට අල්ල ගන්න පුළුවන් මෙන්න මේ පැත්තයි අඩුපාඩු තියෙන්නේ කරලා දෙන්න ඕන කියලා. ඒ නිසා මගේ පැත්තට තොරතුරු ටිකක් දුන්නොත් මම තොරතුරු ටිකක් හරි ගොඩක් හරි දෙනවා. මගේ පැත්තට තොරතුරු චුට්ටක්වත් දෙන්නේ නැත්නම් මම මොනවද දෙන්නේ නැහැ. එහෙම නැතුව ගණිතවල කරන්න බෑ ආණ්ඩි වගේ තමන්ගේ මල්ලේ සත පහක්වත් දාන්න නැතුව අනුන්ගේ හැලියෙන් කැඳ බොණ්ඩ හදනවා. කවුද කැමති කවතිකනේ ප්‍රශ්න කරු කැමති නම් ඒක සභාගත කරන්නයි කියලා මං ඉල්ලයි කියනවා. එහෙම නැත්නම් මං කියනවා ප්‍රශ්න ගණන් අරගත්තේ නැහැ වැදගත් නැහැ අපි යනවා ඊගා ප්‍රශ්නට. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කේදී ආනාපාන සතියට සිත යොමු කර මද වේලාවකින් සිරුර තුළ යමක් ගමන් කරනවා මෙන් දැනේ. හුස්මට වඩා සිත යොමුවන්නේ ඒ දැනීමටයි. එසේ වීම භාවනාවට නොගැලපේද? පහදා දෙනමින් ගෞරවණීය ඉල්ලා සිටිමි. අර ඉස්සලගත් එකේටම වෙන කෙනෙක් දැකපු වෙන දෙයක් චලන ශක්තිය, ක්‍රියා ශක්තිය, කාර්ක ශක්තිය ගමන් කරන බවක්. ඊට හොඳට බලන්න පළවෙනි ප්‍රශ්න කරු ලිව වගේ ශරීර කුඩු කුඩු වෙලා බහල් පිටි අලුව කුඩු වගේ ගලනවා තේරෙනවද? එහෙම නැත්නම් දියරයක් පොල් තෙල් ටිකක් වතුර ටිකක් පැණි ටිකක් ගන්නවා වගේ තේරෙනවද නැත්නම් හුළඟක් වාතයක් වගේ ගලනවා තේරෙනවද නැත්නම් උණුසුමක් සිසිලසක් ගලනවා තේරෙනවද කියලා මේක දිහා ටිකක් වෙලා තව බලන්න වෙයි ඒ ගලන දේ මොනවද කියලා දැනගන්න එතකොට ඒ අනුව කේත හැකි මේ ක්‍රියාශක්තියක් තියෙන හැම ධාතුකම ක්‍රියාශක්තියක් තියෙනවා ඒ ශක්තිය එයා යන යාගේ හැසිරීම රටාවෙන් අල්ල ගන්න පුළුවන් මේක බාධාවක් නෙවෙයි. මේක අපේ හිත අර එක අරමුණකින් පටන් ගත්ත දේ විවිධාංගීකරණය වෙන්න පටන් ගන්න තැන. විවිධ පැතිවලට හැඩ ගැහෙන්න පටන් ගන්න තැන මේකට උදව් කරන්න ඕනේ. උදව් කරන ගමන් බලන්න ඕනේ මේ පෙන්වන්න හදන්නේ මේ ධාතු ගුණයන්ගේ මොන එකක්ද කියලා. ගලනවා කියන එකෙන් ද්‍රව ගලනවා නම් ආපෝ ධාතු කියලා අපිට මම ඉක්මන් වෙනවා වැඩි ටිකක්. නමුත් නිකන් දල වශයෙන් හිතා ගන්න පුළුවන්. කුඩු පිටි අලු වගේ જાතියක් නම් පහටයි වී වෙන්නත් පුළුවන්. හුලඟක් වගේ ගලනවා නම් වායෝ වෙන්නත් පුළුවන්. උණුසුම සිසිලක් නම් තේජෝ වෙන්නත් පුළුවන්. ඉතින් මේ ප්‍රශ්න කරුමත් කැමැති නම් Taman එදා මේ මේ සඳහන් කරන පරියන්කේදී මේක වැටුනේ මොන විදියටද කියලා ඒක මම හිතනවා හොඳ සභාවට හොඳ රසමසූලක් වෙයි යෝජාවක් වෙයි කැමැති නම් සභාගත කරන්න නැත්නම් තවදුරටත් ඒකේ විදිහට දැක්කන්නා සුළුව දිගට භාවනා කරන්න කියලා කියනවා. ගරු ස්වාමීන් වහන්සේ සතියෙන් සිටන විට සිත කායෙන් පිටරගෙන බාහිරෙහි ඇති සිතෙන් කායෙහි ඇතිවන රූප වේදනා සංඥා සංස්කාර විඥාන වැඩ කරන හැටි මුලදී පෙනුණත් එකකින් නැ නොපෙනී යයි. වාරණ ඇතුළේ ඊතා ඉක්මනින්ම කමක් කළ යුතුද බලා සිටන සිට පමණක් ඇති බව වැටහේ. අවසරයක් ප්‍රශ්න කියන්නේ මුල් වචන දෙකක් විතර කියවුන්නේ. සතියෙන් සිටින විට සිත කයෙන් පිටතටගෙන බාහිරේ ඇති සිතෙත් කයෙහි ඇතිවන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වැඩ කරන හැටි මුලදී පෙනුණත් ටිකකින් ඒ නොපෙනී යයි. ඩයික්මනින්. කුමක්ද මේ තෙන්දී මේ සතිමත් හිත කයෙන් පිටතට ගැනීම කරපු එකක්ද දැන් කයෙන් පිටතට ගත්තද නැත්නම් ස්වභාවයෙන් සිද්ධ වුණාද කියන එක හරිය වැදගත් මෙතෙන්දී. ඒ නිසා මේ ප්‍රශ්න කරු කැමති නම් මතක් කරන්න. එම් බලහිනකොට හිත පිට ගියාද නැත්නම් Taman හිත පිටතට ගත්තද කියලා. මේ දෙක නැතුව මේකට උත්තර බඳින්න අමාරුයි. මේක කියලා තියෙන්නේ ගත්තයි කියලා. එහෙම එකක් අපි භාවනා උපදේශවල නැහැ. හැබැයි හිත පිට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම මේ අවස්ථාවක් දෙනවා, අවස්ථාවක් ඉල්ලනවා. මේ විදියට සතියෙන් ඉන්නකොට හිත කයෙන් පිටතට ගියාද නැත්නම් Taman ගත්තද කියන එක ඉදිරිපත් කළොත් ඉදිරියට එළිය වැටෙනවා. ඒ ඒ කාරණාව ඉස්වර කරන්නේ නැතුව පස්සේ දෙන දේවල් පිළිබඳ අර්ථකථන දෙන්න ගියොත් ගොඩක් වෙලාවට මට හිතලා කියන්න වෙන්නේ වරදින්න ඉඩ තියෙනවා. ඒසයි ප්‍රශ්න කරු කැමති නම් කියන්න. දැන් මේක සාකච්ඡාවට ලක් කරන්න ඕනේ කියලා වැදගත් කියලා හිතෙනවා නම් Taman හිත ගත්තද හිත නැත්නම් ස්වභාවයෙන් ගියාද කියන එක. එහෙම නැත්නම් ඒකත් නොවැදගත් ප්‍රශ්නයක් විදිහට සලකලා අපි අහක දානවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වේදාකාරයෙන් සිදු කරන බව පෙනේ. ඇතමෙක් කෙනෙක් ලෝහබඳින වාසේ අනික් අය පසු කරමින් යයි. තව කෙනෙක් බිම බලාගෙනම ඊටා පරිස්සමෙන් ඊටා හැමින් ඉදිරියට යයි. එබැවින් මෙහිදී අනුගමනය කළ යුතු පිළිවෙලක් ඇතනම් විස්තර කර දෙනමින් ගෞරවනීයලා සිටිමි. එසේම මෙම භාවනාවෙන් සිහිය පවත්වා ගැනීම සහ තවත් ඉස්මතු කරගත හැකි ගුණයන් විස්තර කර දෙන මෙන් මතක් කර සිටිමි. අවසාන වාක්‍යය කියවුණා හරියට. එබැවින් මෙහිදී අනුගමනය කළ යුතු පිළිවෙතක් ඇතනම් විස්තර කර දෙන මෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. එසේම එම භාවනාවෙන් සිහිය පවත්වා ගැනීම සහ තවත් ඉස්මතු කරගත හැකි ගුණයන් විස්තර කර දෙන මෙන් මතක් කර සිටිමි. මේකත් අර ඉස්සෙල්ලා එකටම දෙන උත්තරේ මම දෙන්නේ අරසාකාරීව මේ අනුන්ගේ කකුල් බලන්න යන්න එපා. ඒක නෙවෙයි මේ භාවනාවේ පොදු භාවනාව දෙන්නේ. දැන් මේ උපදෙස් ලැබුණොසේ තමන් කරේ කොහොමද තමන්ට වැටුනේ මොකද්ද කියන එක තියෙනවනම් මට හිතා ගන්න පුළුවන්. ඒක ගැන කිසිම සැකීමක් නැතුව කරන්නෙත් නැතුවද මන් දන්නේ. එක්කෙනෙක් ඉක්මනට යනවා, එක්කෙනෙක් හිමීට යනවා, එක්කෙනෙක් බිම් බලනවා, එක්කෙනෙක් උරගෙන මේ කෙනා අනුන් ගැන බල බල ඉඳලා තියෙනවා. ඒක නෙමෙයි මෙතන සාමූහික භාවනා කියන්නේ ඒකට නෙමෙයි. ඒ නිසා මේ කෙනා මේ ප්‍රශ්න අහන කෙනා හොඳ වැදගත් තැනකට සාකච්ඡා යොමු කරන්න හදන්නේ. මට ගොඩක් කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි. Taman කරේ කොහොමද? Tamanට වැටුනේ මොකද්ද කියලා කියලා මේ ටික කියවන මම චෝදනා කරන්නේ නැහැ. නමුත් Taman කරවුවයි කියලාවත් නැහැ. මොනවද වැටුනේ කියලාත් නැහැ. සාර්ථක සාර්ථකුණයි කියලා කියලාත් නැහැ. ඒකට මට කියන්න තියෙන්නේ ආයෙ සැරයක් අර මූලික උපදේශ ටිකට අහන්න ඔయిత වෙලිය සැලකිනේ හැම එකටම උත්තර එකයි කියලා තියෙනවා. ඒ වෙලාවේ අහන වෙලාවෙත් පිරිසුදුට ඇහිලා නැහැ. ඒකට කමන්නේ එක නෙවෙයි දෙක නෙවෙයි තුන් හතර සැරයක් කවට ඒක ප්‍රශ්නයක් නෑ. දෙවෙනි එක තමයි තමන් මේ අඩුපාඩු සහිතව මේ වෙනකොට එක සැරයක් හරි සක්මන් කරාද කොහොමද කරේ? ආනේටි කියනවනම් මට මේක ගත යුතු ප්‍රශ්නයක් කියලා තියෙනවා. එහෙම නැතුව මේක වල්පල් හැලිමෙවුවා. අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි අල්ලපු ගෙදර එක්කන බඩු තෙල් දාලා ඌ යන්නේ අපේ ගෙදර ටෙලිවිෂන් එක මෙච්චරයි හෙට රැයට කන්න හදන්නේ අරකොල්ල ලුණු නැතුව අපේ මහත්තයා කියනවා ලුණු ඕනේ කියලා ඉතින් ඌ වැඩන්නේ මේ පත ගැන බලපං අනුන්ගේ පත ගැන බලන් දෙපා සාමූහික භාවනාවටත් දානවා දාලා ඩොක්ක කරලා කියනවා උඹේ වැඩක් බලගන්න ඉතින් ඒ දෙකේ ඉඳලා තමන්ගේ වැඩේ වාර්තාගත කරනවා කියලා කියන්නේ බොහෝම වටිනවා. අර දෙකක් තියලා තියෙන ඉස්සලා ඒව අපිට සාකච්ඡා කරන්න පුළුවන් තමන් වෙච්ච දේ දකිනවා. මේ තාම වටපිට බලපලයි. තාමත් බබලාපෘත්තු තියන්න පුළුවන්. මම කියනවා මූලික උපදේශ පන්තිය නැවත අහන්න, අහලා කරන්න. කරලා ඉවරල වැටහිලාදී අපිට පුළුවන් ප්‍රමාණයක් අඩු ගන්න මම ඉල්ලුවාට පස්සේ හරි සාකච්ඡාවට දෙනවනම් අන්න සාකච්ඡාවට යන්න පුළුවන්. නැත්තම් අමාරුයි. මේ නඩුවට අවශ්‍ය සාක්ෂි මදි. දැනට අවශ්‍ය කරන අත්දැකීම් ටික ඉදිරිපත් වෙලා නැහැ. කැමැතිද මේ ප්‍රශ්න ලියපෙකන සභාගත කරන්න? එම් කැමැති නැත්නම් ඒ කියන්නේ ගණන් ගන්න නැති ප්‍රශ්නයක් කියලා. වැදගත් නැහැ කියලා ඒ වගේ ප්‍රශ්න අමතක කළා අපි ගායකට යනවා. ඒකේ ප්‍රශ්න අවසාන ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මේ පාත් සඳහන් සිත්වල ස්වභාවය කෙටියෙන් කියා දෙනු මැනවි. සාමාන්‍ය සිත පරාණ ඇතුළේ දින දිනෙදා දෙක නිදියාගත් විට තුන සිහිසුන් කළ සිහිසුන් කළ විට අතර ඵල සමාපත්තියේදී පස්වෙනි එක නිරෝධ සමාපත්තියේදී ඒව ඇත්තටම මේ අපේ ශාසනයේ තියෙන අලංකාරවත් පැති හිතේ නම තිස්සල්ලාම අවශ්‍ය කරලා තියෙන්නේ සතිමත් හිත කියන එක තීරුම් අරගත්තා නම් තමන් මට කියලා දුන්නොත් මෙන්න මෙහෙමයි මම සතියේ පිටියේ සතිමත් හිතේ හැටි මෙහෙමයි කියලා. අන්න ඒතරතුරට සාපේක්ෂව මට කියන්න පුළුවන් නිදාගත්තාම මෙන්න මේකයි වෙන්නේ මට හිතෙන විදියට. සීනති වෙච්චහම මෙන්න මේකයි කියලා. ඉතින් ඒ නිසා Taman දැනට භාවනා වැඩමුළුවට ඇවිල්ලා තියෙන තොරතුරු ලැබිලා තියෙනවා. ටික වේලාවකුත් ලැබිලා තියෙනවා කරලා ඩිංගිත්තක් හරි මේ කියන විදිහේ සතිය පිහිටෝපේකක වග විස්තරේ අද්දුටු ප්‍රත්‍යක්ෂේ පොඩ්ඩක් ඉදිරිපත් කරන්න. එතකොට මට පුළුවන් උත්සාහ කරන්න. ඒක ඉදිරිපත් නොකර මේ අහන එක නිකම්ම නිකන් හුදු උනන්දුව සඳහා අහන එකක් මිස භාවනාවට අදාළ වෙයි දෝ නොවේ දෝ කියලා මට සැකයක් තියෙනවා. ඒ නිසා කවුද කැමති මේ ප්‍රශ්නය සභාගත කරන්න? ඒ නිසා මේ ප්‍රශ්න ලියපෙක නෑ මම ඉල්ලනවා. මේ ආවට පස්සේ නිසන්වනේ ආවට පස්සේ පරියන්කේදී හෝ ශක්මණකදී හෝ උත්සාහ කළාද? උත්සාහ කරනකොට කොහොමද තමන්න මේ සතිමත් හිත, අවදිමත් හිත අප්‍රමාද හිත කියන එක අත්දැකේ කියලා ඒ වචන වලින් මට පුළුවන් අනිත් එකට උත්සාහ කරන්න. ඒකට කියන්න කැමති නැත්නම් මට පේනවා මයික් එකට සෑහෙන්න බයයි කියලා. ඉතින් ඒක ගැන කනගාටු වෙනවා මම. ඒ කියන්නේ සාකච්ඡාවක් කරන්න උනාට මේ මයික් එකට කතා කරන්න තියෙන බයත් ප්‍රශ්න ලිව්වේ මම කියයි කියලා ලියයි මම වෙයි කියන එක හෙලි කරගන්න තියෙන බයත් නිසා ප්‍රශ්න ඒකපාක්ෂික වෙනවා. මට බැරි වෙනවා මේ සම්බන්ධ වෙන්නේ ඒක භාගයක් මං වැරදි කාර්යයක්. මොකද හේතුව අපි එක එකන අරගෙන කමඨාන් සුද්ධ කරන්නේ. ඒතර ප්‍රශ්න දෙකම ඉන්නේ නැහනේ. දැන් මේ පොදු කමඨාන් සුද්ධ කිරීම නිසා නේ ඔක වෙන්නේ. නමුත් නිකමට ඉඳන් මට මේ වගේ ප්‍රශ්න කීයකට මං උත්තර දෙන්න වෙයිද මට තනියම කමඨාන් සුද්ධ කරනවා. කිසිම කමකට නැති මොකක්වත්ම නැති දේවල් වලට එක එකනා තියාගෙන පැය ගණන් සුද්ධ කරන්න වෙනවා. ඒ නිසා මම දැන් පොදුවේ කියලා තියෙන්නේ මොනම හේතුවක් නිසාවත් එක්කෙනෙක්වත් පුද්ගලෙක්ව හම්බ වෙන්නේ නැහැ. මේ තියෙන අවස්ථාවේ සබකෝලේ කඩන්න වෙයි. ඇත්තටම කැපවීමක් කරන්න වෙයි. නමුත් මම හිතනවා දෙවෙනි තුන්වෙනි දවස් වෙනකොට ඒ සබකෝලේ අඩු වෙලා කියා ගන්න පුළුවන් වෙයි. අනික් අය වෙනුවෙන් සාකච්ඡා හිතලා තොරතුරු Taman අද්දුරු ප්‍රත්‍යක්ෂයේ තබාගත කරන්න පුරුදු පිරිස පුරුදු වෙයි කියලා. එහෙමත් කියලා මම කියන මේ අවසාන ප්‍රශ්න දීපෙක් කරනට මම මේ අහන ප්‍රශ්නේ සතිය පිහිටුවවන සතිය පිහිටුවෙ හිතේ වගේ විස්තරය පිළිබඳ පොඩි උත්සාහයක් කරන්න ඒක මට එතකොට කොනක් වෙයි පටන් ගන්න. ඒකටත් නෑ නෑ ඒක නිසා මම පොදුවේ ආරාධනා කරනවා අපිට තව පැය භාගයක විතර කාලය තියෙනවා මේ ලිඛිත ප්‍රශ්න වලට අමතරව කාට හරි සභාවට ඉදිරිපත් කරන්න තියෙනවා නම් තම තමන්ගේ භාවනා පිළිබඳව හෝ කමඨහන් පිළිබඳව හෝ ශිල් පිළිබඳව හෝ මූලික උපදේශ පිළිබඳව අවස්ථාවක් ගන්නයි කියලා මම කර්ණාවෙන් ඉල්ලා සිටිනවා සාකච්ඡාවේ නාමයෙන් අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊට ඉස්සෙල්ලා ඉදිරිපත් කරපු ප්‍රශ්න හා සම්බන්ධ ඒ වගේම ගැටලුවක් මාත් අප්පින්දා එනිසා වහන්සේගේ ගෞරවපූර්වක එම ඉල්ලා සිටිනවා අපි වහන්සේගේ කමඨාන් උපදේශ පරිදි පළවෙනියෙන්ම සක්මන් භාවනාව ආරම්භ කරා. ඒ අතරේදී මාත් ආධුනිකයෙක් මේ කරගෙන යනකොට තේරිච්ච හිත යොමු කර ගැනීම පිළිබඳව සමහර අවස්ථාවලදී ගැටලු ඇති වෙනවා. මොකද වම් කකුල සහ දකුණු කකුල වෙන වශයෙන් ඉදිරියට සබාගෙන යනකොට අර පොඩි කාලේ අපි වම දකුණ කියන තේ නැවතත් මතක් වෙනවා. ඒකට ඒ වගේම මේ මේ සතිය චංචල වෙනවා. මේක ඔබ වහන්සේ කාර්මිකව පිළිතුරක් ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා. මට මට තේරෙන විදිහට ප්‍රශ්නේ කියලා තියෙන්නේ සක්මන් කරාට අවධානය කොතනද යොමු කරන්න ඕනේ කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා ප්‍රශ්න තියෙනවා. ඒක නිසා සංසන්දනාත්මකව හිතනද පරියන්ඛයකට ගියාට පස්සේ පරියන්ඛයේදී අපි පట్టලව වාඩි වෙලා වාඩිලා ඉන්න ඉරියව්වට හිත යොදනවා. එතකොට අපිට හුඹහක් වගේ පොළොවේ පිහිටපු ගතියක් තේරෙනවා. චෛත්‍යයක් වගේ. සක්මණේ ගියාට පස්සේ කෙලින් හිටවු ඉටිපන්දමක් වගේ කුඥක් ගැහුවා වගේ ස්වරූපයක් මතක් වෙයි. ඒක තමයි අපි සක්මන හෝ පරියන්ඛේ පටන් ගන්න තැන. ඒ කාට හරි බැරි නම් වාඩි වෙලා මම මෙතන හුඹහක් තිබ්බා වගේ චෛත්‍යයක් තිබ්බා වගේ වාඩි වෙලා ඉන්න බව පිරමීඩයක් වගේ වාඩි වෙන බවට හිත ගන්න බැරි නම් ඉදිරියට යන්න බෑ. එචා මූලිකම පියවර තමයි Taman ඉන්නේ ඉරියව්ව අවබෝධ කරගන්න ඕනේ. අපි දැන් ගන්නේ ශක්පනටනේ. පරියංක වාඩි වෙච්චාම ක්‍රියාශක්තිය තියෙන උඩුකයයි. හුස්ම ගන්න වැඩ පිළිවෙල හිතනවනම් උඩුකය. සක්මන් කරනකොට උඩුකය නෙවෙයි යටිකයේ කකුල් දෙකනේ ක්‍රියාවත් වෙන්නේ. ඒ නිසා පරියංකේදී ඉඳගෙන ඉන්න ඉරියව්ව පිරමීඩයක් වගේ ශක්මනේදී කුණ්‍යක් ගැහුවා වගේ ඊටපස්වම පත්තු කරා වගේ. පර්යංකයේදී උඩුකයේ හුස්ම ගැනීම පිම්බීම හැකිලින් බලන අතර යටිකයේ ක්‍රියාශක්තිය බලන්නේ කකුල් දෙක මාරු වීම අනුව. උඩුකයේ හොඳට බැලුවොත් එක්ක නාසිකාග්‍රේ එක්ක උඩුතල පේනවා වගේ යටිකයේ විලුඹ පතුල කකුලේ ඇඟිලි පොළොට වදින එක තමයි අපි යෝජනා කරන්නේ. නැත්නම් මුල් කරන්න කියලා යෝජනා කරන්නේ ඒ পায় තබන ක්‍රියාවලිය වැඩියම පොළොත් එක්ක හිටෙන තැන. පොළොත් එක්ක වදින තැන. පරියන්කේ ඉනකොට අපි නාසිකාග්‍රය එක තැනනේ බලන්නේ. සක්මනේ ඉනකොට වම් තවයි දිනන වම් දිහාන්න ඕන දකුණු පය තියන දකුණේ තියන නිසා බලන තැනත් වෙනස් වෙනවා එකින් එකට මාරු වෙනවා පරියන්කේදී එක තැනක තියෙන පරියන්කයේදී අපි එක තැනක සියුම්ම සිදුවෙන දේ බලන්න ඇත්තක වහගෙන එතෙන්ට අවධානය යොමු කරනවා. ශක්මණේදී ඇස් දෙක අරගෙන. හැබැයි කකුල් දෙක දිහා බලන්නේ තමයි බම්බයක් විතර ඉස්සර යන බලන ගමන් වම තිනකොට වම පොළවේ වදින හැටි පොළවේ කෙටෙන හැටි දකුණ තිනකොට හැටි බල බල යන්නේ. මෙහෙම කියනකොට මම බලාපොරොත්තු උත්තර ලැබෙනවද නැත්නම් ඕක නෙවෙයිද බලාපොරොත්තු වෙන්නේ? මම ආතයි කැමති දැනගන්න පුළුවන් කතා කරන්න. අ වැටුණා. වැටුණා ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට Taman මේ වෙනකොට කරපු හැරියේ පයක් හරි කමන්නේ කොටක් හරිකොට මේ විදිහට පය තියෙනකොට මේ වම තියන්නේ මේ දකුණ තියන්නේ කියලා අල්ල ගන්න පුළුවන් ගතියක් තියෙනවද නැත්නම් මේ ප්‍රශ්නේ තේරුම් ගත්තේ නැතිකම නිසා තාම ගුණයක් කරගන්න බැරි වුණාද සතිය එහෙම යනවා ඒකයි නෑ නෑ සතිය ගැන කතා කරන්නේ අපි මේ වම තියෙනකොට වම තියෙන බව දන්නවා දකුණු තියෙන දකුණු තියෙන බව දන්නවා කියන එක අල්ලා ගන්න පුළුවන් වුණාද එහෙම නැත්නම් ඔය මේ මං දැන් කරපු පිරිසුදුකම නැති නිසා අවධානය යොමු කරන්නේ කොතෙන්ද ඕන කියන එක පටලවිලක් තිබුණේ එහේ අපේ අවධානය යොමු කරන යන පිළිබඳ ප්‍රශ්නයක් තමයි තිබුණේ ඇහුන්නේ ආයෙසරක් උත්තරේ. අවධානය යොමු කරන ස්ථානය පිළිබඳ ප්‍රශ්නයක් තමයි තිබුණේ. වහන්සේ දුන්න උපදේශ අනුව වැටුණා. ඒ විදිහට තමයි කළේ. නමුත් හිතපු ගමන් හිත එහෙම දුවන එකයි නෑ හිත පිට යන එක අපි පස්සේ තියමු. ඒක අපිට පස්සට ගන්න වෙනවා. නමුත් මේ විදිහට වම බලනවා වම తీරට වම බලනවා. දකුණෙන් දකුණ බලනවා. දකුණ කියලා මෙතෙන් අදහස් කරන දකුණේ පතුලයි. වම කිනික අදහස් කරන වම පතුලයි. ඒකේ තෝරන විලුඹ මුළු පතුලම ඇඟිලි වශයෙන් එක එක කරගෙන වෙනස් වෙනවා. ආන් ඒ දේ නිකන් සාමාන්‍ය કોઈ දැන් දීපු උත්තර අනුව බැලුවොත් පියවර කීයක් විතර එක දිගට බලන්න පුළුවන්කම හිතුණායි කියලා දෙහිතන්නේ. සමනේ එක අවස්ථා කීපයක් ගියන් පස්සේ වෙනස් වෙන එක. ඒ නිසා ඔයාලට සාමාන්‍ය ලකුණු පාස් ගන්න ක්‍රෙඩිට් පාස් එකක් හම්බෙලා තියෙනවා. ආධුනිකයෙකුට ඒ වගේ එක දිගට එක යායට අතෙන්ටනකම් ගිහිල්ලා ආපහු එනකම් බලන් ඉන්න පුළුවන් නම් ඉතින් ඊට වැඩිය ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ඒත් තියෙද්දි තවත් සැකක් තියෙනවා. ඒත් පිටත් යනවා. ඒකට කමන්නේ නැහැ. නමුත් අඩු ගානේ මට මේ ලැබිච්ච උපදේශ නිසා මට එක සක්මන් තීරුවක් එහාට ගිහිල්ලා එනකම් මට මේ වම දකුණ බලන්න පුළුවන් වුණා කියන වාක්‍යය කියුණා නම් වෙනම බොහොම සතුටෙන් තමයි ප්‍රශ්නෙත් පාර ගන්න උත්තරය. නමුත් ඒක ගන්න අඩු ගන්න ප්‍රශ්න 15ක් අහන්න ඕන. මොකද අපි කියන්න කැමති වැරදිච්චා, පෙරදිච්චා, දන්නේ නැති ඒවා. ඔක්කොම කියන්න කැමති හරි ගියක මතු කරන්න ඉබ්බෙක්ගෙන් පියාට ඉල්ලන්නවා. ආවෙකින් අං ඉල්ලන්නවා වගේ මොකද අපි ජීවිතේ පුරාවට කුණු කන්දල් අහලා අහලා පුරුදු වෙලා මේ උපදේශය ලැබුණා මට උපදේශයට යන්න පුළුවන් වුණා මට වම පායත් තියන්න පුළුවන් වුණා කියන එක අපිට තේරෙන්නේ නැහැ වැදගත් කියලා. නමුත් මට වැදගත්ම දේ එච්චරයි. ඉතින් මම ඒක එනකන් අඬනවා. ඒක එනකන් යාප් වෙනවා. එනකන් කන වින්දම් ගහනවා. අනේ එක පියවරක්වත් තියාගන්න බැරි වුණාද? පුළුවන් නම් ඒක ගැන කතා කරන්න ඔය කියන්න හදන ඔක්කොම තොරතුරු වලට එළිය වටිනවා. නිස්සරණ වලට ඇවිල්ලා ශක්මන ගැන අහලා සක්මනක් දැකලා සක්මණට කියලා හිතගෙන එක පියවරක් මට වම වශයෙන් දැක ගන්න ලැබුණා කිව්වොත් අපි මුළු නිස්තරණවනේ හදපු සීරු දිනාම සාදු කියනවා. මං හිතන්නේ 6 වෙනි දවසේවත් එහෙම කියන තරම් තමන් ගැන තමන්ගේ ආඩම්බරයක් මේ හිතවල දෙන්න පුළුවන් වෙයි කියලා. කියන්නෙම වැරදිච්චා, කියන්නෙම බැරි වෙච්චා, කියන්නෙම නරක වෙච්චව ගැන කතා කරනකොට ඒකට හෙන ගහනවා, ශාප වෙනවා. එතන ඩිංගේ එක හුස්මක් ගත්තොත් ඒක කියන්නේ එක සක්මනක් එක පියවරක් කරන්න පුළුවන් නම් කියන්නේ හෙට දෙක කරත හැකි තුන කරත හැකි බොහොම ඉක්මනට යන්න පුළුවන්. ඔය වැරදි කියන පැත්තෙන් බැරි වෙච්ච පැත්ත කියන පටන් අරගත්තොත් අහගෙන ඉන්න මනුස්සයාට තුස් නොදකින් කියලා හිතෙනවා. හිතත් කෙලස් බරිස වෙනවා. හිත භාවනාව ප්‍රතිපදාවෙන් පිට යනවා. ඒ නිසා අද අපි මේ දවස ගන්න අර මූලික උපදේශ තේරුම් නැත්නම් තේරුම් කරගන්න. මේ දීලා තියෙන නීති පද්ධතිය හොඳ නැත්නම් සාකච්ඡා කරගන්න. මේ ශිල්පද ටික සමාදන් වෙලා ඉන්න එක රකින්න බැරි නම් කියන්නේ. කියලා ඉවරලා ඒක පුළුවන් නම් ඒ කරලා ඒවා යොදවලා හරි ගිය එක චිත්තක්ෂණයක්. ඒක අපිට විශාලම ජයග්‍රහණයක්. මුළු මුළු ආපු ඔක්කොම වෙනුවෙන් අපි සතුටු වෙන්නේ අන්නතරේ. නමුත් ඔය කියන විදිහට ආරය දිග හයියෙන් ඇවිදිනවා මෙයා හිමීට ඇවිදිනවා මට තේරෙන්නේ ආරය මේ කියලා කියන්නේ අඩු ගන්න මූලික උපදේශ ටිකවත් ඔළුවට අරගෙන නැහැ. ඒක පිළිබඳව තරහ වෙන්න එපා. මම බුරුම කියලා මාස 18ක් බැනුම් ඇහුවා. ওই ටික තේරෙන්නේ නැතුව. ඕගොල්ලෝ මේ දවස් 6කට ඇවිල්ලා මම බැන්නට ගණන් ගන්න එපා. මාස 18ක් මම බැනුම් ඇහුවා මොකද්ද කමටහන කොහොමද කරන්නේ කොහොමද වාර්තා කරන්නේ කියලා දන්නේ නැතුව. ඒක නිසා බොහොම අමාරු කාරණා මොකද අනුගේ කුණු කන්දල් කතා කර කර ඉඳලා අඩුපාඩු ගැන කතා කරනලා කට උල් වෙලා තියෙන්නේ. මේ දේ කරා මේ දේ අත්ින්න මෙන්න මේකයි කියලා තමන් අත්දකපු දේ කියන එක ඒ බුරුම සාන්නසේකට කියන්නේ ඒක කාටට කියන්න බෑ නම් ඒකේ භාවනා කරන කෙනාගේ දෝෂය නෙවෙයි ගුරුන්නාංශිකේ දෝෂය. ගුරුන්නාංශික කියලා තියලා නැහැ. ඒක කියලා දෙනකන් වෙහෙස ගන්න එපා. දහස් සැරයක් අහලා කොහොම හරි හේතු ගන්නන්න ඕනේ. හේතු ගන්නනකම් මුලින් නම්පු කලයකට වතුරක් කිරුවා වගේ තමයි. ඒ නිසා එක්කෙනෙක් හරි මෙහෙම මට කතා කරන්න අවස්ථාවක් දෙනවනම් සාකච්ඡාවට එනවනම් මම හිතන්නේ කණිත් කට්ටියටත් සබකෝලක් තියේදී කොහොමද ඒගොල්ලන්ට අවශ්‍ය තොරතුරු ලැබෙයි ඒක නිසා අපි ඒකට මේ අප්‍රතිහතව විශේෂ බලන්නේ නැතුව නැවත නැවත ඒ දෙන්නවා ස්වාමීන් වහන්සේ ඒ කියපු ප්‍රශ්නේ මට පැන නැගුණා. ඉතින් මම මේ ටිකක් කල්පනා කරලා ඉවරලා ඒක රිසෝල්ව් කරන්න මේ निराකරණය කරේ මෙහෙමයි කියලා මම දැන් කියන්න කැමතියි. මොකද දැන් එතන මට දරුණේ පැටලෙවිල්ල තිබුණා දැන් වම් කකුල ගැන හිතන්නද දකුණු කකුල ගැන හිතන්නද ඔය දෙකම ගැන හිතන්න ගියොත් මට නම් ඒක ස්ටෙප් එකෙන් ස්ටෙප් එක තියෙනකොට ඒක බැරි වුණා. ඉතින් මම හිතුවා ඉස්සෙල්ල ටිකක් ඇවිදගෙන යනවා දකුණු කකුල ගැන විතරක් කල්පනා කරලා. ඔසවනවා, ගෙනියනවා, තබනවා, ඔසවනවා, ගෙනියනවා, තබනවා මේ විදිහට. ඉතින් හීල් අඩිය ගැන ඇඟිලි ගැන පසුව ටික ටික කල්පනා කරත් අරක තමයි මේන් මේ මේ මේ මූලික වශයෙන් ගියේ එතකොට ඒ විදිහට මේ මේ ඒ දුර ප්‍රමාණය දෙපාරක් ඉර ගිහිල්ලා ඊට පස්සේ මම හිතුවා දැන් වමට කකුලට ඒක කරන්න. එතකොට මට දැනුණා ඒක ඒ විදිහට ගියාම ඒක හොඳට ගියා. ඊට පස්සේ මම මේ මීට පෙර අහලා තිබුණ විදිහක් මේක මේ කම්බයින් කරන්න පුළුවන් කියලා මේ හුස්ම ඉහළ පහළ ගැනීමත් සමගම දැන් අන්තිමට වශයෙන් මම කරනකොට ඒකත් ටිකක් එක විදිහට try කරන ගියා. නමුත් අර ඉස්සෙල්ලා කියපු කෑල්ල මම හිතන්නේ යම් තාක් දුරකට හරි මම මේ හරි පැත්තට ගියයි කියලා තමයි ඔබ මම හිතන්නේ ඔබ වහන්සේ ගැන ඒ ගැන කියන්න තියනවා නම් ඊට ගෞරවයෙන් ඒ ගැන ඉල්ලා සිටිනවා. මේ වගේ ඇත්තටම එක එක නායකයෙක් කියන්නේ අපි පොදුවේ මේ භාවනා වැඩගුණ වශයෙන් අපි යෝජනාවක් ගේනවා. ඒ යෝජනා හැම කෙනාටම නොගැලපෙන්න පුළුවන්. එතකොට Tamante එක පොඩ්ඩක් හැඩ වැඩ කරගෙන අරක යෝජනාවක් විතරයි. ඒක හරිගස්සගෙන කොහොම හරි අපි මේක මේ සක්පනට හිත සතිය පිටව ගන්න උත්සාහ කරන්නේ. ඒ නිසා අපි මෙහි යෝජනා කරන්නේ කකුල් දෙකකින් යනකොට බර කකුල තැබීම කරන එක, සක්‍රීයව තබන එක, වම තියෙන වෙලාවේදී වම බලන්න, ඒක ඉවරනාට පස්සේ දකුණ බලන්න. ඒකදී ඔසෝන යවන තපන වශයෙන් සවිස්තර බැලීමක් නැහැ. මේ වම තියෙනවා, දකුණ තියෙනවා. අපි මේ මාතේ කියනට වචන වගේ කියුණා මේක සමහරට ඔය ඩ්‍රිල් කරනකොට නැත්තම් මේ මාච් ෆාස් කරනකොට left right left right කියලා කමාන්ඩ් එකට කකුල තියෙන එක කරනවනේ. එතකොට අපි දන්නවා වම කියනකොට වම තැබීම කරන්නේ. මම ඔසවන එක නෙවෙයි මම කියන එකෙන් අදහස් කරන්නේ මම හීල් එක තියෙන එක. හීල් කියලා කෑ ගහනවා තියන්න කියලා වම දකුණ වම දකුණ කියලා හීල් එක තමයි තියන්නේ. ඒක තමයි ඒකට කියන්නේ රිජිමෙන්ටේෂන් කියලා. මේකෙදි කරන්නේ අනිත් පැත්ත වම තියෙනකොට වම කියලා මෙනේ කරනවා. දකුණ තියෙනකොට දකුණ කියලා මෙනේ කරලා එක වැරටම එක පයක ඔසවීමේ යවීම තිබීම බලන්නේ. එක එක පාදයයි එක මෙනේ කිරීමයි. වම තියෙනකොට ඒ බර ශීතල ගතිය, පොළවේ පැලි පෑගෙන ගතිය, ලණු පෙතර පෑගෙන ගතිය, නැත්නම් මේ සිමෙන්ති පෑගෙන ගතිය දැනෙනවත් එක්කම දැනගන්න මේ වම. ඊට පස්සේ දකුණු පායට බර ගන්නකොට දකුණ. මේ විදිහට කරගෙන කරගෙන යනකොට Tamanට ඇඟේ වේගයත් එක්ක උසායට එක වේගයක්, මිටියට එක වේගයක්, ඒක එකනාගේ හැටි හැටි වෙනස්. Tamanගේ ඇඟ හුරු වෙන්න පටන් අර ගන්නවා Tamanට ප්‍රශස්ත වේගයට ගන්න. එතකොට Tamanට තේරෙන පටන් අර ගන්න මේක ආයාස කරගතියක් තිබිලා එන්නේ අනායාසයෙන් තමයි සාමාන්‍යයෙන් ඇවිදින ගන්නට යනවා. ඒක වෙන්නවත් විනාඩි 15ක් 20ක් යනවා. ඒ වැලි පොළොවට සක්මනට මළුවට පදම් වෙන්නේ. ඒතර වේගයත් හැද ගහන්න ඕනේ. තබනකොට මෙනෙහි කිරීමක් කරනවා වම දකුණ වම දකුණ. රෙජිමෙන්ටේෂන් එකේදී කමාන්ඩ් කරන විදිහට පය තියෙනවා. අපි මේකෙදි කරන්නේ පය තියෙන විදිහට මෙනෙහි කිරීම කරනවා. ඒ විදිහට කරගෙන කරගෙන යනකොට එහා පැත්තට යනකොට කොණේදී ආයෙ කැඩෙනවා. ආයෙ මෙහා පැත්තට යනකොට මෙහා කොණේදී කැඩෙනවා. කොහොම කරකට මැදදී Tamanට පුළුවන් උණයි කියලා හිතමු. එක විදිහට පියවර 5ක් 6ක් 7ක් හැම වමකදීම හැම දකුණ තීතියෙන් මෙනෙහි කරගන්න. ඒක ලොකු පිම්මක්. ඒක මම කියන්නේ සිද්ධාර්ථ කුමාරයා පියුම් හතක් උඩ ඇවිද්දයි කියලා කතාවක් තියෙන ඉපදිච්ච ගමන්. පියවර හතක් ඇවිදින ඇවිදිට නැතරන එළුම් පිපුණයි කියලා කියනවා. මේ අපේ සක්මනේ ඉස්ලාම දවසේ එකවර පියවර හතක් තියෙනකොට ඒක අපේ ජීවිතේ සිද්ධාර්ථෝත්පත්තිය තමයි. ඒ කියන්නේ අපි කොච්චර වැඩි හිටිය වුණත් කොච්චර ශිල්ප දැක්කත් පියවර හතක්වත් එක දිගට තියාගන්න තරම් හැදිච්ච කමක් නැහැ හිතේ. නැහැදිච්ච නොහඬාල හිතක් තියෙන. අපි හිතන්නේ නම් අපිට ඔලිම්පික් ගහන්න පුළුවන් අපිට අර ශිල්පේ දන්නවා මේ ශිල්පේ දන්නවයි කියලා. අඩු ගන්න පියවර හතක් ඇවිද ගන්න බෑ. ඉතින් ප්‍රශ්නයක් නෑ. අපි ඒක පිළි අරගන්න අපි තාම මේ ආදුනිකයි. මේ විදිහට කරලා 8ක් කරනවා 9ක් කරනවා 10ක් කරලා මේ පියවර වැඩි කරන වැඩි කරන ගියාට පස්සේ විනාඩි 20ක් 30ක් කියන්නේ හුඟක් කල් ගිහලා විනාඩි 20ක් 30ක් ගියාට පස්සේ තමයි කියන්නේ වම කියනවා විනෝඩ වම ඔසවනවා තබනවා කියලා එක පියවර දෙකට මෙනෙහි කරනවා. දුවට පදන් වුණාට පස්සේ සක්මණ පදන් වෙන්න ඕනේ වේගයේ පදන් වෙන්න ඕනේ මෙනෙහි කිරීම අල්ලගන්න. එතකොට ඒක පියවර දෙකට බෙන එක නෝසෝනවා, තබනවා. ඔසෝනවා, තබනවා. එතකොට සමහරුන්ට එනවා ප්‍රශ්නයක්. එක පියවර එකම එකට මෙනෙහි කර කර ගිහිල්ලා පරිසරේ යා කරගෙන සිද්ධි වෙලා කරගෙන යනකොට එක පියවර වම එසවීම තැබීම වශයෙන් දෙකට මෙනෙහි කරන්න යනකොට සමහරට වේගය අඩු වෙනවා. හැබැයි අනිවාර්යයෙන්ම එහෙම විය යුතු නැහැ. ඊට පස්සේ යම් වෙලාවක Tamanne පුළුවන් වුණොත් ඔසවනවා, තබනවා, ඔසවනවා, තබනවා, ඔසවනවා. ඒකට වම දකුණ කතාවක් නැහැ. එක පීවර දෙකට කඩනවා. එහෙම කරගෙන කරන කිල්ල හොඳට පදන් වුණාට පස්සේ සිද්ධි වුණාට පස්සේ ඔසවනවා, යවනවා, තබනවා කියලා එක පීවර තුනට කඩලා පෙනී කරනවා. මේ එකකවත් නෙවෙයි වැදගත්කම තියෙන්නේ වම දකුණ මෙනෙහි කිරීමේ විතරයි මුළු කතාවම තියෙන්නේ. අනිත ඔක්කොම අතිරේක අලංකාර. ඇතාට ඇඳිල්ලක් තියෙන අනිත් ඒ වගේ මේකේ තියෙන්නේ වම තියෙනකොට වම දන්නවා දකුණ තියෙනකොට දකුණ දන්නවා. ඉතින් ඒ ටික ඔය කොච්චර මූලික කමටහන් දුන්නත් මේ වගේ දෙතුන් දෙනෙක් අපි ප්‍රසිද්ධියේ කතා කරෙව්වත් අපිට තාම ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉතින් යම් කිසි විදිහකට මේ තාලයට තමයි තේරෙනවා මම වම විතරක් බලන්න කියලා සතිය පිහිටනවා. දකුණ විතරක් බලන්න කියලා සතිය පිහිටන එක හරියනව නම් ඒකෙන් තමයි මේ සක්මන්ට හිත බඳිනව නම් ඒක වැරදි ක්‍රමයක් නෙවෙයි. ඒකෙන් අල්ලගෙන යන්න. ඒකෙන් තමයි වාසි ගන්න. නමුත් අර එක පියවර එකට, එක පියවර දෙකට, එක පියවර තුනට මෙනෙහි කරනවා කියන එක අපි දෙන පොදු යෝජනාව. ඒකේ තමයි ගැළපෙන තාට විවිධාංගීකරණය කරගත්ත ගමන හැබැයි ඒක වාර්තා කරන වෙලාවදී කියන්න ඕන. මම එක පියවර එකට මෙනෙහි කරා. එතකොට මට වම තිනකොට වැටුනේ මේමයි දකුණු තිනකොට වැටුනේ මේමයි. ඊට පස්සේ මම පියවර ඔසවනවා තබනවා කියලා දෙකට මෙනෙහි කරා. ඒතර එසවීමට සාපේක්ෂව තැබීම මෙනේ උනේ මෙහෙමයි. ඉස්සෙල්ල වමට සාපේක්ෂව දකුණ කියන ඊට පස්සේ එසවීමට සාපේක්ෂව තැබීම කරනවා. ඊට පස්සේ එසවනවා යවනවා තබනවා කියන ආන්න මේ විදිහට මේ කරන කරන පියවරකින් තමයි ලැබීමක් තියෙනවා. අත්දැකීමක් තියෙනවා. දැනීමක් තියෙනවා. ඒ දැනීම විතරයි අහගෙන ඉන්නකොට තේරෙන්නේ වැඩේ වෙලා තියෙනවද නැද්ද කියලා. අනිත් ඔක්කොම උපක්‍රම විතරයි නැත්තම් මේ සමීකරණ විතරයි. ඒ නිසා මේ වගේ සාකච්ඡාවල් තමයි අවශ්‍ය කරන්නේ කාටත් ඒක දැන ගැනීම සඳහා. ඔය මයික් එක පාස් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මට මගේ අත්දැකීම් එක්ක නම් කියන්න තියෙන්නේ මම මට ඉස්සෙල්ලා මම මුලින්ම සක්මන කියන එක තේරුම් ගත්තේ ධම්මජීව ස්වාමීන් වහන්සේගෙන් සක්මන් භාවනා කරන හැටි ඊට ඉස්සෙල්ලා මම හුඟක් සමතේ පැත්තට මේම හුරු වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ සමතේම වගේ තමයි මගේ ඔළුවේ තිබිච්ච තිබුණේ. ඊට පස්සේ මං මෙහි ඇවිල්ලා ස්වාමින් වහන්සේ කියපු විදිහට සක්මන් කරන්න ගත්තට පස්සේ සෑහෙන ප්‍රතිඵල තිබ්බා. ඒ කියන්නේ මොකද්ද සක්මන කියන අදහසක් මට තේරුනේ නැහැ මටත් මුලින්. ඊට පස්සේ හැබැයි කියන දේවල් එක්ක ඒ උපදේශ එක්ක සක්මන් කළා මට ඒකේ හුඟක් ප්‍රතිඵල තිබ්බා. ඊට පස්සේ ආයෙත් යම් කාලයක් මගේ තිබ්බා ආයෙත් කියන්නේ මුලදිත් මට තිබිච්ච දේ සමහරක් වෙලාවට මම අර සමාධියට එහෙම බර වගේ කෙනෙක් හින්දා වෙන්නේ නැති මට සක්මන් කරන්න ගත්තත් ස්වාමින් වහන්සේ කියපු විදිහට විනාඩි 45ක් හෝ පැයක් කොහොමටත් බැරි වුණා විනාඩි 45ක් යන්න මට පුළුවන් කමක් තිබුණේ නැහැ මම විනාඩි 20ක් කරේ හරි අමාරුයි විශේෂයෙන් මට මතකයි මට හුඟක් වේදනාවල් එහෙම තදට ආවා. ඒක මට මුලදී හුරු නැති ඉඳ වෙන්නේ නැති. පස්සේ කොහොම හරි මම විනාඩි පැය භාගයක් විතර උපරිමයකට යනකම් ගියා. ඊට පස්සේ සක්මන ඊට පස්සෙත් අවකාලයක් තිබ්බා. මම තනියෙන් මේ පුරුදු කරනකොට ස්වාමිනාසේ නැතුව එතකොට මං ආයෙත් මගෙන් මට සක්මන එච්චරම අවශ්‍ය නැහැ වගේ වගේ දැනුණා. හැබැයි මං අනික් පැත්තෙන් පරයන්ක පැත්තේ විදර්ශනා පැත්ත මගේ වැඩිමක් තිබ්බා. ඊට පස්සේ ආයෙමත් දැන් වෙලා තියෙන අනික් පැත්ත. ඒ කියන්නේ සක්මන ආයිත් වැඩි වැඩි කරන ඒ සක්මනේ තියෙන ප්‍රයෝජන මට වැඩි කියලා හිතනවා. ඒ කියන්නේ මං කියන්නේ මේ භාවනා පැත්තේ කියන්නේ දැන් ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා සක්මන අපි අර එකම තැන වාඩි වෙලා ඉඳලා පොඩි මේ වෙනසකට ව්‍යායාමයක් විදිහටත් ඇඟ පොඩ්ඩක් අර රත් කරන්න කරන්න ඕන කියලා ඊට වඩා එහා ගියපු ධාතු වල ස්වභාවය අඳුරගන්න එක මේකෙන් ගොඩාක් තව ඉස්සරහට යන්න පුළුවන් කමකුත් තියෙනවා හැබැයි අර එක එක්කෙනා මට මෙහෙම හිතෙනවා එක එක්කෙනාට අර අවශ්‍යතාවය සක්මනේ කාලය කොච්චරද කියන එක වගේ දේ ඒක එක එක්කෙනාගේ මත රැඳෙනවා වගේ කියලා හිතන. ඒ වගේම කාලයත් එක්ක ඒ කෙනාටත් එයාගේ ඒ කාලය වෙනස් වෙනවා කියලා මට හිතෙනවා මං කරන භාවනාවත් එක්ක. ඒක පිළිබඳව ඉතින් අපි පොදුවේ දෙනවා ඔක්කොටම කාලසටහන සකස් කරනකොට පැයක් සක්මන් කාඩ පැයක් පරියන්ක කරන්න කියන. ඒක ඔක්කොටම හරියන නිසා නෙවෙයි සාමූහික භාවනා වශයෙන් අපි පුරුදු කරනකොට මේ මහසි සෑඩෝ ස්වාමීන් වහන්සේ ගෙන අප යෝජනාවක් ඉතින් ඒක අපි පොදු ඕඩ ගන්නකට යෝජනා කරත හැකියි. නමුත් සමහරකට ඉසල දවසේ එච්චර පැයක් ඉන්න හම්බ වෙන්නේ නැහැ. සමහරට පොඩි වෙලාවකින් ඇති වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒකේ ආධිනව එයා විඳිනවා. පහු වෙනකොට පහු වෙනකොට තේරෙනවා. පැයම නෙවෙයි නමුත් මේ ශක්මනේ පරෝජන ගන්න ඒක තීරුම් ගන්න එක දවසින් එක පැයෙන් හරියන්නේ නැහැ ගොඩාක් කල් කරන්න ඕනේ කරනකොට තමන්ගේ වේගය තමන්ගේ කාලය උදේ වරුද හරියන්නේ ඇන්දවරට හරියන්නේ ඔක්කොම රහස් වෙන රහත් වෙනකම්ම වෙනස් වෙනවා. ඒක පිළිබඳව කාටවත් කියන්න බෑ මෙන්න මේකයි මගේ ආදර්ශය මගේ මට මෙච්චරයි හරියන්නේ කියලා අපි තාමත් ඉන්නේ ජීවිත පරියන්ත වෙච්ච පරිේශණයක. නමුත් උඟ පොදුවේ කියන්න පුළුවන් දේ තමයි උඟ දෙනකොට භාවනා හරියන්නේ නැත්තේ සක්මන සක්මණට ගරු නොකරන නිසා. ඔය ලෙඩ වෙලා වයසට ගිහිල්ලා ඒ ඔක්කොම ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තියෙන්නේ ඇති තරම් ව්‍යායාම නැහැ. සක්මනේදී නැත්නම් භාවනාවේදී පරියංකය සක්මන සමබර වෙලා නැහැ. ඉතින් එහෙම වෙච්චාම බොහොම ඉක්මනට පරියංකේ සාර්ථක වෙන වෙලාවලුත් වැඩි ඇඹුල් වෙන වෙලාවලුත් වැඩි. සක්මනේ එහෙම සාර්ථකකීකුත් නැහැ පැරලිලකුත් නැහැ. ඒක බොහොම තලතුණා දෙයක්. ඉතින් ඒ නිසා උගෝ දෙනෙක් ඒකට ඉතර කැමති නැහැ. නමුත් කවදා හරි භවනා තලතුණා වෙනකොට තේරෙයි සක්මනේ තමයි නිවන් යන්න පුළුවන්. පරියන්කේ හම්බෙන දේවල් ගොඩාක් කරලා බලාපොරොත්තු සුන් වෙලා අපි මේ පශ්චාත්තාප වෙන්න පුළුවන් සක්මණින් එකතු කරපු දෙයක් කවදාකවත් අහ කියන්නේ ඒක තුඟක් අත්දැකීමට පරයි ඒ නිසා මේ මෑණිනාංශ කර ප්‍රකාශය වගේ හැම කෙනාම තමන් ඉස්සරහට යනකොට තමන් ළඟ හදාගනි වෙනම නව කතාවක් උපදෙස් දුන්නට මූලික උපදෙස් දුන්නට ඒක තමන්ට සිද්ධි වෙනකොට දිරව ගන්නකොට තමන්ට ගැළපෙන තාලයකට තමයි ඒක හැදෙන්නේ මේ වෙලාවේදී අපි ගන්නෙ පොදු සම්මුතිකමට අහන කාලසටහනක් අරගෙන තමයි මේ කතා කරන්නේ. අපේ ස්වාමීන් වහන්සේ මම මේ සක්මන් භාවනාවට තමත් ප්‍රිය කරන පුද්ගලෙක්. මම යම් කිසි මේ භාවනාවට සටහන් ක්‍රියාත්මක කරන්න ආරම්භ කරපු දා සිට සක්මන් භාවනාවට වැඩිපුර කාලය ගත කරන තියෙනවා ඉතින් මේ අපට මේ මේ ස්ථානයේ පැමිණිච්ච මොහොතේම මගේ හිතට විශාල සුවයක් මට දැනෙන්න පටන් ගත්තා. ඊයේ හවස ඒ කමඨහණෙන් පස්සේ මම සක්මන් භාවනාව රාත්‍රී කාලේ කරා. මට ඒ මගේ අර පොදු ක්‍රමයේ තරම් වෙනසක් දැනුනේ නැහැ. අද මට විශාල වෙනසක් දකින්න ලැබුණා. මගේ හිතට විශාල සතුටක් ලැබුණා. මොකද මම දිවා දාණයෙන් පස්සේ දාණයෙන් පස්සේ මම උඩ සක්මන් මළුවට ගිහලා සක්මන් කරනකොට යම් කිසි වෙනස් වීමක් මට ඉබේම දකින්න ලැබුණා. මොකද අර සක්මන් කරගෙන යනකොට අර වම දකුණ කියන සතියෙන් යනකොට මට නිකන් කෙනෙක් උපදෙස් දෙනවා වගේ දැනෙනවා දැන් මේ ඔය කියන්නේ වම ඔය කියන්නේ දකුණ වගේ කියන නිකන් උපදෙස් දෙන්නේ ඉන්නවා වගේ මට නිකන් ලොකු සතුටක් වගේ දැනෙනවා මම මේක නැවතත් ක්‍රියාත්මක කිරීම සඳහා තව තවත් මේක ප්‍රගුණ කරා එතකොට එවිට මට අර නවතින ස්ථානයේදී නවතින සංඥාවකුත් ලැබුණා වගේ මට දැනුණා. නවති නැවතීම දිහා බලාගෙන ඉඳලා හැරෙනකොටත් හැරෙන බව දකින්න දැකලා අර ක්‍රමේම මම අනුගමනය කරා. දැන් මට ඇත්ත වශයෙන්ම කිසිම සිතවිල්ලක් නැතුව මේ වම් පාදයේ පොළොවට ස්පර්ශ වෙන හැටි දකුණු පාදයේ ස්පර්ශ වෙන හැටි අවසාන සක්මන් මළුවේදී මට ඉතාමත්ම දක්ෂන්දමින් මගේ හිතට පාවදුනා ඒක මම ඇත්ත වශයෙන්ම පිළිගත යුතු කරුණක්ද එහෙම නැත්නම් මට යම්කිසි මගේ වෙනස් වීමක්ද නැත්නම් ඊතර මොකද මගේ අඩුපාඩු සිද්ධ වීමක්ද කියන එක මට දැනගන්න ලැබුණා සතුටුයි. අහගෙන ඉන්නකොට හිතෙන්නේ ඒ අර චේතනාව ඔසවන්න හිතෙනවා ඔසවනවා වම තියන්න හිතෙනවා වම තියනවා දකුණ තියන්න හිතෙනවා දකුණ තියනවා කියලා අපේ හැම කටයුත්තක්ම සිද්ධ වෙන්නේ කලින් චේතනාවක් ඇවිල්ලා චේතනාව අනුව ක්‍රියාවත් වෙනවා රූකඩේ. ඒක නිසා අපි දවස පුරා කොච්චර අසත්‍යමත්ද කියනවනම් අපිට මේ චේතනාවක් අනුව পায় හෙල්ලෙන බව පේන්නේ ඒ পায়ටම හිදලා পায় හෙල්ලෙනා වගේ තමයි හිතෙන්නේ. හොඳට සතියින් වැඩ කරනකොට ඇස්පිල්ලම් ගැහිල්ලක්වත් කැස්සක්වත් හෙම්බිරිසාවක්වත් කිවිසුමක්වත් නොදැනියන්නේ නැහැ. ඒ හොඳට නැවතිල්ල බලනකොට පේන මේ හැම එකක්ම කලින් යෝජනා ඉෂ්ටර වෙලා ක්‍රියාත්මක වෙනවා. එතකොට යෝජනා ඉෂ්ටර වෙන ප්‍රදේශයේ පේන්නේ විධායකෙක් වගේ. අණ දෙන්නෙක් වගේ. එයා අණ දෙනකොට මෙතන ක්‍රියාව සිද්ධ වෙනවා. ඉතින් එතකොට තමයි තේරෙන පටන් ගන්න පැත්තකට බලා ඉන්නකොට චේතනා පහනවා ක්‍රියාව පහළ වෙනවා. ගිහිල්ලා එතෙන් යනකොට දැන් නතර වෙයන් කියනවා නතර වෙනවා. හැරියන් කියනවා හැරෙනවා. මම තියපන් කියනවා තියනවා. ඉතින් මේ විදිහට බලාන යනකොට තමයි තේරෙන්නේ මේක සක්මනේ විතරක්ම නෙමෙයි සිද්ධ වෙන්නේ. අපි අතපය නවන දිගාරින ඉස්සරහ බලන පැත්ත බලනවා. කෙලින් යන පස්සේ එන කතා කරන කතා නොකොට හැම සංසිද්ධියකදම සරුවචනංශ එක එකක් වෙන් කරලා පෙන්නනවා. මේ කොහොම සිද්ධ වෙන්නේ එකම තාලෙට. ඒ සක්මනේ තමයි ගොඩක් වෙනමිට අහුවෙන්නේ. මොකද පරියන්කේ ඉතර ක්‍රියාකාරකම් නැහනේ. සක්මනේදී පොඩි ක්‍රියාකාරකම් ටිකක් ලොකු සතියකින් කරනකොට තේරෙන පටන් ගන්නවා. ඊට පස්සේ යෝගාවචරය ඒක අගේ කරනවා නම් ඒක කෙලස් කැපන වැඩක් කියලා දන්නවනේ. යා කරන්නේ සක්මනක සක්මන් නොකෙරුවාට මෙහි උදේට ඇවිල්ලා දාහනේ අරගෙන උඩහට නගිනවනේ කන්ද. නගිනකොට බලන්න පුළුවන් මේ මේ හෙලක් නගින්නේ සක්මන් මළුවක් නෙමෙයි මේදිත් වම තියෙනකොට වම තියෙන බව දැනගෙන තමයි වම තියන්නේ. කියන්නේ චේතනාවයි වම තැබීමේ ක්‍රියාවලිය දිගට සිද්ධ වෙනවා. ඉතින් එතකොට ඊට පස්සේ යාට ධක්ම මලුවක්ම නොතිබුණාට කඩේට යනකොට නාන්න යනකොට දානශාලාවට යනකොට වෙන වැඩකට යනකොට උනත් කවුරුත් නැතුව තමයි නැවතිල්ල යනවනම් ඒ හැම තැනකදීම භාවනා මධ්‍යස්ථානක් වෙනවා. හැම තැනකදීම ඉරියව්වක් ඉරියව්වක් පාස විස්්‍රාම වෙනවා. ඉරියව්වක් ඉරියව්වක් පාස උදේකලා වෙන්න පටන් ගන්නවා. වෙන විදිහකට කියනවා නම් මේ වගේ විස්තර පේන්නේ උදේකලාවේදී පමණයි. අවුරුත් එකයි වාරු කියලා කියලා දඟලද්දි පේන්නේ නැහැ. ඒ නිසා අපි හුදකලාව ඉස්සලා අරන් දීලා මේක පුරුදු කරලා පහුවෙනකොට තමයි තේරෙන්නේ මේක තේරෙන හැම වෙලාවෙම හිතට හුදකලාවක් වෙනවා. එසේ යම් කිසි කෙනෙක් මරන්න පෝරගෙට ගිනිනවා කියලා හිතමු. ඒ වෙලාවෙදි තියාට පුළුවන් නම් ඒ තබන තබන පියවරක් පාසා මේ හුදකලා වෙන්න මරණයක් එයාට එන්නෙත් නැහැ. මරණයට බයක් එන්නෙත් නැහැ. මරණ බය තියෙනවා නම් මේක ගන්නත් බෑ. ඉතින් මේ විදිහට මේ ක්‍රියාවේ නාම කොටස රූප කොටස චේතනා කොටස ක්‍රියාත්මක ක්‍රියාකාරීත්වයේ රූප කොටස වෙනසෙ පෙන්වනවා. අපට ධාතු වශයෙන් තේරෙනවා. සමහර වෙලාවට ඉසර පස්සර වශයෙන් මේ වම මෙතන තියලා තද කරනකොට දකුණ මෙහෙන් නිදහස් වෙනවා. ඊට පස්සේ දකුණ තියලා තද කරනකොට වම මෙහෙන් නිදහස් වෙනවා. ඊට පස්සේ මේ මන්ත කියෝ වගේ සමානට වම තියෙනකොට හුස්ම ගන්නවා දකුණ තියෙනකොට හුස්ම හෙලනවා. මේකේ අන්තර් සම්බන්ධතා රාශියක් එක්කලෝරක් මුළු ලෝකෙම වකෘතෙන් තේරෙනවා. අපිට ඕනේ කරලා තියෙන්නේ කොතනින් හරි පට බේරා ගන්න එකයි. පට බේරගෙන ඒක දිගේ යනකොට හැම කෙනාම විවිධාංගීකරණ වෙන්නේ එක තාලෙට නෙවෙයි. ගොඩාක් තාලවලට සිද්ධ වෙනවා. මේකේ මුල අරලා දෙන එක විතරමයි අපි භාවනා මධ්‍යස්ථානයෙන් කරන්නේ. අපි මේ මේ වගේ තැනකට ගෙන්නගෙන ඔක්කොම කරන්න දන්නේ මුල පට බේරලා දෙන එක. ඊට පස්සේ බේරිච්ච පට දිගේ Taman දිගට දිගට යනවා. ඒකට අහගෙන ඉන්නකොටට තේරෙනවා කොතනින් පටන් ගත්තා. එnde end end මේක බෝ වෙනවා. විවිධාංගීකරණය වෙනවා. පරිණාමයකටපත් වෙනවා. රූපාන්තරණයකටපත් වෙනවා. විපරිණාමයකටපත් වෙනවා. ඒ තාක් බහනා වැඩෙනවා. ඉතින් මේ අදහස් ප්‍රකාශ වෙච්ච තේරෙන්නේ විවිධ තැන්වල මුල් බැහැගත්තට පස්සේ දිගට වැඩෙනවා. ඒ නිසා පසුබෑමක් කියලා හිතන්න එපා. පසුබෑමක් වෙන්නේ සක්මන් කරනවා කියලා හිතලා හිත හිතයි ඉන්නකොට. සක්මන් කරනවා කියලා හිතලා වෙන කොහරි ඔළුවේ තියෙනවනම් එනං ඉතින් කාලේ නාස්ති කිරීමක්. නමුත් ඇත්ත අත්දකින්නවනම් ප්‍රත්‍යක්ෂය අත්දකින්නවනම් මොන මල දානයක් දැක්කත් ඒක භාවනාවක්. ඒක දියුණුවක්, ඒක සතියක්. ඒ නිසා මුලදී මුලදී මයික් එකට බය වුණාට කට්ටියගේ කෝල සබකෝල ඇරලා එනවා වගේ පේන්නේ. ඒක හොඳයි. ඉතින් අපි පැයක් වෙලා වැඩගෙන තියෙනවා. අපි මෙතෙන්ලා තව පැයක් සක්මන් සඳහා ගත කරනවා. ඉතින් මේ වෙලාවේ උඩට ගියත් මෙහෙට ගියත් මේ කොටනගිලි කර්මාන්තය යනවා. ඉතින් ඒක නිසා ඔය කට්ටිය ටිකක් ඉවසලා කටයුතු කරන්න. ඉතින් මෙවුව කරන්නේත් මේ වගේ මේක හදන්නමයි. එහෙම නැතුව මේ මේ හවුසින් ස්කීම් එකකට ගිහිල්ලා මේ කුලී ගන්න හදන එකක් නෙවෙයි. පොඩ්ඩක් ගණන් ගන්න නැතුව ඉවසගෙන මෙතන උඩට යන්න පායන වේලාවල් වල ඇතුළට වැඩි බොහොම හොඳයි වෙලිසක් කරන. උපාසක මහතුරුන්වත් උඩේ නමුත් වැස්සොත් මේ ප්‍රශ්නේ ඉන්නවා. ඒකට ඇතුළට එන්න වෙනවා. කොහොමද මේ පිරිස මෙහෙට එනවට වැඩිය යනකොට මේ සක්මණක තියෙන වටිනාකම තේරුම් අරගත්තොත් මම හිතනවා පැහැදිලිවම ලොකු වෙනසක් ඇති වෙයි කියලා. එතින් අපි මේ මතක් කිරීමත් එක්කම අපි පළවෙනි ධර්ම සාකච්ඡා මේ වැඩ පිළිවෙල නිමාව සටහන් කරනවා. අපි මෙතන ඉඳලා පැයක් විතර කාලෙන් පස්සේ තුනට ගෙඩිය ගහනවා. එතකොට මෙතෙන්දි සාමික භාවන රැස් වෙනවා. පිරිමි උපාසක මහතුරු කැමති නම් උඩට ගිහිලා උඩදී සක්මන් කරලා උඩදී පරියන්ක කරන්න පුළුවන්. විශේෂයෙන්ම යෝගිනීන් මෙතන රැස් වෙනවා. ඉතින් මේ මතක් කිරීමත් එක්ක අපි පළවෙනි සතිವಾರයේ සමා නිමාව සටහන් කරනවා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.